මම හිතන්නේ අද ප්‍රශ්න තියෙයි කියලා. මේ ඒ නිසා මේ සංකාරයේ හිතන කෝටි කෝටි ගාණක් එන්නේ. එන්න තියෙනවා. ඒ නිසා ගෙන්නන චිට පයිවන්නේ. <laughs> ඒක සැකසුරුවන් කරන්න කොච්චර දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ දෙයක් කොහොමද සත්‍ය කෙනෙක් විදිහට චේතනාව උපාදානය නොකර අද අපි උදේ මේ විනය සාකච්ඡා කරලා සංඝයාට ඒකදී මේ ආපත්‍යක් කරනකොට මේ ආපත්‍ය විනිශ්චය කිරීම පිළිබඳව මේ විස්තරයක්. ඒක ඇත්තටම මම ওই ට්‍රිප් එක යනකොටත් අරගෙන ගියා. එක තැනකදී ડોક્ટર පත්මසිරි සිල්වා පෙන්ලා දීලා තියෙනවා බුදුජානනාසකේ තියෙන මේ විචක්ෂණය. ඒකෙදී පෙන්නනවා වැරද්දක් වෙනවද නැද්ද කියලා බලන්න. සචේතනික අචේතනික කියලා එක පැත්තකින් බලන්න කියනවා. සවිඥානික අවිඥානික කියලා සංඥා විමුක්ඛ නෝ සංඥා විමුක්ඛ කියලා තව පැත්තකින් බලන්න. ක්‍රියාවාදී අක්‍රියවාදී කියලා තව පැත්තකින් බලන්න කියලා. ඔන්නෝගේ පැතිකඩ හතරක් පහක් පෙන්නලා දීලා තියෙනවා. කුසල අකුසල පැත්තෙන් එක පැත්තක්, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පැත්තෙන් එක පැත්තක් 17 ආකාරයකට පතුරු ගහලා. වැරද්දක් වුණාට පස්සේ වැරද්ද මේ ප්‍රමාණ කරන එක. ගුරුවරයෙක් කාට ගියාට පස්සේ ගුරුවරයා ප්‍රශ්න අහලා අහලා අහලා මේ වෙලාවේ කිරුවේ දැනගෙනද සචේතනිකවද නෑ සංඥාව සහිතවද නැතුව චේතන ඇතුවද නැතුවද සචිත්තකවද අචිත්තකවද? කයෙන්ද වචනයෙන්ද හිතෙන්ද? කුසලයක්ද අකුසලයක්ද කියලා. මේ පතුරු ගහිල දිහා බලනකොට පේන්න පටන් අර ගන්නවා මේ අපේ සාසලෙන් අර කිසිම තැනක නෑ මෙහෙම විග්‍රහ කරන ක්‍රමයක්. නමුත් අපි වැඩක් කරන්න ගියාම කවුද මේ විදිහට සලකලා කරන්නේ? කාවදාද අපිට අවස්ථාවක් හම් වෙන්නේ මේ කරන්න හදන වැඩෙන් කොයි අතට යයිද කියලා බලලා කරන්න අපි ලිඳට පණින්නේ පණින්න පෙර හිතා බලලා නෙමෙයි. බලන වෙලාවක් ආවොත් ඇත්තටම හොඳට ඒකට ක්‍රම ඒකට ක්‍රම වේද මං හිතන්නේ නැහැ අපිට විතර වෙන කිසි තැනක තියෙනවා. ඒක නිසා මං මගේ ප්‍රතිපත්තියක් වශයෙන් මං තියා හිටි මොන්නම දෙයක්වත් කරන්න එපා ආරාධනාවක් කරනවා. ඉවරයි. එතකොට ප්‍රශ්නේ ඉබේම ඉවරයි. මොනම දෙයකටවත් අඩිය තියන්න යන්න එපා. ඒ අඩිය තියන්න යෑමෙන් අනිවාර්යයෙන්ම මේ කෙරුමක් වෙන්න ආවේ. අඟ උසන්නාද. ආර්ධනාවක් ආවොත් උපරිම සල්කලා. අපේ ලොකු තාන්තින කාලේ කිව්වොත් කවුරු හරි යමක් ඉල්ලුවොත් ඒක ඇඬීමක් විදිහට සලකනද මිනිස්සු අඬවන්න එපා. නෑ බෑ නොකිය දෙන්න. හැබැයි Taman කවදාකවත් ඉල්ලන්නත් එපා අඬන්නත් එපා. ඕනේ නැහැ. ඔය මොනම දෙයකින්වත් මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. මේ තියෙන හරි හොතටම ඇති. මොන්නම දෙයක් සංවිධානය කරුවාට මොකුත් වෙන්නේ නැහැ. මම ওই නිලම ඉන්න කාලේ මට මතකයි ඩොක්ටර් ෆර්නෑන්ඩෝ ඉංග්‍රීසියෙන් හිතන මිනිස්සේ කම්පියුටර් කගේ ඉති කතා කරලා ඒකට මම රස්සාව කරන්නේ මං හිතන්නේ මම තමයි ලෝකේ කරන්නේ. උදේට ඉර පායන්නේත් මං හින්දා. හන්දාරි ඉර බහින්නෙත් මං හිත. වම නැත්තම් කම්පැනි වැහි. මේ ඔක්කොටම රසාවල් නැති වෙයි. ඒක නිසා මහාන වෙන්නත් ඕනේ. ඒ වුණාට කම්පැනි වැහෙනවට වැඩිය හොඳන්නේ මේක කරන්න ඕනේ කියලා. මේ ලෝකේ මාගේ කාරෝලින් ඉන්නේ ඇට්ලස් වීර්යා වගේ තමයි මං හිතන්නේ හිටියේ. ජී මිනිස්සයා ඒකට අවුරුදු 55 පැනලා යා කියනවා. මිනිස්සයා හිතන්නේ මේක මනුෂ්‍ය ලෝකේ කියලා ඒක කුණු හරපයක් කිව්වා. කරපොත්තා හිතන්නේ කරපොතු ලෝකයක් කියලා. කක්කොට්ට හිතාගෙන කක්කොටු ලෝකයක් කියලා. අපි කියන්නේ එහෙම නෙමෙයි මේ සියල්ල අපේ අයිතිය තියෙන. අපි තමයි කක්කොට්ටන් පිළිබඳ නීති බනවන්නේ. අපි තමයි මීයන් පිළිබඳ නීති බනවන්නේ. ඒක මනුස්ස ලෝකේ කියලා. එච්චර කුණු හරපයක් ඇත්තේ නැහැ. මොකද උන්ට ගොළු නිසා. එකම දුර්ලභම තියෙන උන්ට කතා කරන්න බැරි නිසා. අපි මේ වවාගෙන කන එක හසිම අසාධාරණයි. ඊට පස්සේ කියනවා මිනිස්සයා මේකෙන් අයින් වුණොත් මේ ලෝකේ මොනවත්ම දෙයක් වෙන්නේ නැහැ. බල්ලෝ කූඩු ගඩාන ගිහලා උන් දඩයන් ගලලා කයි. කුකුල කූඩු කරාන කියලා අහුලගෙන කයි. හරකා තනකොළ කයි. අමාරුව වැටෙනවා නම් ගෝල් ෆිෂ් කියන මාළුවයි මල්බෙරි පණුවයි දෙන්න ටිකක් අමාරු වැඩි කියලා. උන් ඒ තරම මිනිස්සු ආශ්‍රය කරලා නාස්ති වෙලා තියෙනවා. මොනම දෙයක් කන්න බැවුට මල්බෙරි පණුවට ගෝවකොළ දුන්නොත් කන්න බෑ. මේ මොනවත් වෙනස් වෙන්නේ නැහැ. අපි හිතන්නේ අපි කරන්නේ කියලා. අතහැරලා දාලා නිකන් ඉන්න බෑන টොප් එකට වැඩියක්. අපි නැති වුණාට මේක මේට වැඩිය හොඳින් වෙනවා. මේ නාකිය මැරෙන්නෙත් නැහැ, දහහා වෙන්නෙත් නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ නිසා අපි නැති දවසේ මේ ලෝකෙ මේට වැඩිය හොඳයි. මොනම ප්‍රයත්නයක් කරන්න. ඒ කියන්නේ අකිරියවාදයක් වගේ තමයි පේන්නේ. ඒක පේන්නේ නිකන් මේ වැඩ කරන මිනිස්සු වැඩ නොකරන තැනටපත් කරන එකක් වගේ. ඒ නිසා අපි මොනම දෙයක් නොකරත් මේ හිත උදේ ওই වෙලාවට මිර පායනවා. ওই වෙලාවට මිරමයි. මොනවත් නැති වෙන්නේ. එකක් කිය හැකි හොඳින් නම් යනවා වැඩේ ඒක නම් ෂුවර්. අපි ඇඟිලි ගැහුවේ නැත්තම් හොඳින් වැඩ යනවා. ඒ මම අර වැඩ කරන සුද්දට කිව්වට පස්සේ ඒ සුද්දා කියනවා මට බල්ලෝ මිනිස්සු තාසය කරන්න ඉස්සර කාලේ කවදාකවත් බල්ලන්ට ලෙඩක් තිබුණේ නැහැ. මිනිස්සු ආසය කරන්න පටන් ගත්තට පස්සේ අද බලු දොස්තරලා ඉන්නවා. බලු ඉස්පිරිතාල තියෙනවා. බලු බෙහෙත් තියෙනවා. ඒ අද කියනවා කැලෑ බල්ලෙකුට වල් බල්ලෙකුට කවදාකවත් ලෙඩක් ඇති වුණා කියලා පොතකවත් තියෙනවා කියලා. ඒ මොකද කැලෑ බල්ලෝ වල් බල්ලෝ මිනිස්සු ආශ්‍රය කරන්නේ නැති නිසා. උන්ගේ උන්ගේ තාලේ හිටියට පස්සේ කවදාකවත් ලෙඩක් ඌ කියනවා නෝවේ රටේ මම ඉන්නේ. ඒ රටේ මිනිස්සු මාළු ඉන්න හරියක් මොහොතේ අල්ලලා දැන් මාළු නැති මොහොතවලු තියෙනවා. ඉතින් රට හැදිලා තියෙන්නේ මාළු පරමාන්තය. ඒ නිසා දැන් කරන්නේ මුහුද අක්කර ගණන් වෙන් කරලා විකුණලා ඒකට කෑම ගෙනත් දාලා මාළු ගෙනත් දාලා මාළු වවනවා හරි ලාභයිලු බිස්නස් එක. නමුත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මාළු වමන් ඩෝන් නිසා උන් කනවට වැඩිය කෑම දාලා මුහුද යට තට්ටුවේ දැන් විශාල ආහාර තට්ටුවක් ඇදලා මීතෙන් ගෑස් එක ඇවිල්ලා මාළු ලෙඩ වෙන්න පටන් ගන්නවා. දැන් මාළු දොස්තරලා ඉන්නවලු මාළු ඉස්පිරිතාලේ තියෙනවා. ඌ අහනවා මේ හරුපේ පටන් ගන්න ඉස්සලා ලෙඩ වෙච්ච මාළුවෙක් ගැන පොතකවත් තිබුණා. මිනිස්සයා අත තිබ්බොත් ගන්න දෙයක් නැහැ. අපි කියන්නේ ඉඳුල් කරනවා. බුදුජනසේ සඳහන් කළා තියෙනවා ලස්සන තෝරු බත් පිඟාන. මිනිස්සේ කල්ලන්ට ඉස්සලා රජ කෙනෙකුට දෙන්න. භික්ෂුවකට දෙන්න. ආගන්තුකෙක් ආවෝ දෙන්න පුළුවන්. බැරි වෙලාවට අත තියලා ඉඳුල් ගෑවුනොත් මොකද? කාටවත් ආගන්තුකෙකුට සංඥාමවල බෙදන්න බෑ. මොකද අත තියලා තියෙන ඉඳුල් ගෑවිලා. කටට ගෑවිලා කැල ටිකක් ගෑවුනොත් ආ ඒක ඒක කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. බඩට ගිහිල්ලා වමන කිරුවොත් අසභ්‍යයි. අසාධාරණයි. මලයේ බඩපෙයි ගියොත් එහෙම සමාජ විරෝධී. මිනිස්යාගේ ගෑවුනොත් ආහාර ටිකට මොකද වෙන්නේ කියලා. ඇඳුමකට මොකද වෙන්නේ කියලා. ගේකට මොකද වෙන්නේ කියලා අහනවා. මිනිස්යා ගෑවිච්ච ගමන් කරා. ඒක නිසා මිනිස්සයා නැති තැන මේ ලෝකේ දෙයයන්හන්සේ ඔය දවස් ගාන විවේක ගත්තා කියනවා. ලෝකේ මවන කාලේ ලෝකේ ඔක්කොම මවලා ඒ දවස් තනකොලත් කරනවලු ඔක්කොමත් වෙනවනේ මිනිහා නිකන් ඉන්නවට ඔන්න මිනිස්සයා වැවුවා. මැව්වා. ඊට පස්සේ සුමානක් කියලා ඉවරලා ගෑණි මැව්වා. වේද්දා ඉඳලා නම් එකම විවේකයක් ගන්න. මම නෙවෙයි මේවා කියන්නේ පොතේ. බයිබලේ ලියලා තියෙනවා. ඒක නිසා මේ කිසියම් දෙයක් සංවිධානය කරන්න මෙව යනවා. විනෝදේ පිණිස කෙරුවට ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි මම කළා. මේ කරපු දෙයි මේක උනේ කියලා අපි දන්නේ මේ ආවස්තික වටිනාකම තියෙන opportunity cost කියලා කියන එක දන්නේ නැතුවත් මේ කතා කරන්නේ. අපිට පේන්නේ අපි සංස්කරණය කරපු ටික පමණයි සංස්කරණය නොකරන කොමක් වෙයිද කියලා හිතන්න අපිට විවේකයක් නැහැ. මොකද සංස්කරණය කරපු දෙයට බැඳෙනවා. සංස්කරණය නොකළා නම් කොහොමද මේක දුවන්නේ කියන එක අපිට අදාළ නැහැ මොකද අපේ මනස වැඩ කරන්නේ සංස්කරණය කරපු දේ වටිනාකම කියන තමයි. తත්‍ර తත්‍රාබිනන්දේ. නමුත් මේ මේ පාටිමිතු ක්‍රමයේ තියෙන විරුද්ධ පක්ෂය කියන එක විරුද්ධ පක්ෂය බලනවා මේ මිනිස්සු මේක නොකලත් මේ වැඩේ වෙනවා. ස්වාමීන් වහන්සේ කිසි කෙනෙක් නැත්තම් යම් කිසි දෙයක් කරන්න අවශ්‍යතාවය යෙදিলা තියෙනවා ඒ වැඩේ කෙරෙන්න ඕනේ කියලා එතකොට කරාට කමක් නැහැ. මේ අවශ්‍යතාවය කියලා කියන්නේ යාන්ත්‍රණය. ඒකෙන් වැඩි වෙනවා. චේතන නැතුණාට වැඩි වෙනවා. කවුරකට අත දාන්න ඕන කමක් නැත්තේ දැන්. අපි බුද්ධ ආගමේ අපි අදහන බුද්ධ ආගමේ මම කර දෙවි කෙනෙක් නැහැ කෙරුමක් නැහැනේ. කෙරෙන්නේ ඔක්කොම හේතුඵල අනුවනේ. ඔය ප්‍රශ්නේ සහ අනිකාගංග හොයන හොයන ගියා මෙච්චර ලොකු වැඩක් කෙරුමක් නැතුව කරන්න බැරි නිසා ඒගොල්ලෝ කෙරුමක් මවාගත්තා. එයා තමයි මුල් ඔක්කොම කෙරුවේ කියලා. ඉතින් අර මේ වජිරාරාමේ හිටපු මේ වජිරඥාන ආමුදුරු බණීලි කියලා කියනවා අපිට උගන්වන්නේ නැත්තම් දේවදහිලා දහන කරනට කියන්නේ දෙවියන් වහන්සේ විසින් තමයි මේ සේරම වල තියෙන ඔක්කොම වගේ කියන්නේ දෙවියන් වහන්සේ. ඇත්තටම වශයෙන් කියනවා නම් දෙයයන් ආශ්‍රය බවලා තියෙන මිනිස්සෙක් විසින්. දෙයියෙක් ඉන්නවා කියලා මවලා තියෙන මිනිස්සෙක් මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි නිසා කුරුසෙට තියලා එන ගහන්න මිනිහ තියාගත්තා. ඒකල ඌට හේතු කරනවා තියෙනවා. ඔය රජ සභාවේ ඉස්සර ඉන්නවලු බණ්ඩියා කියලා මිනිස්සෙක්. මොන හරි නඩුවක් විසඳ ගන්න බැරි නම් රජුරණගේ කේන්ති ගියාම රාජපුරුෂයන් කියන අන්න අන්න කොනේ ඉන්න බණ්ඩියට අනුකො දෙක. කොන්නක තමයි මේ තේරම කරලා ඇත්තේ කියලා ඔක්කොම වැටෙන්නේ මේ මිනිස්සගේ කරා. ඒ වගේ තමයි දෙයයන්ාංශ මවාගෙන දෙයයන්ාංශ ගැඟට දානවා තේරෙනවා. අපි මේ කරන්න දන්නේ හේතුඵල ධර්මයක් අවබෝධ කරන්නේ නැතුව මේවා හේතු ධර්ම පරධර්ම වලට යනවා මිසක් අපි හිතන චේතනාවෙන් කළ හැක්කක් තියෙනවා කියලා. කළ හැකි කාදමනවා ඒක. හැම වෙලාවෙම අත දාපු තරමට කොමිට් වෙනවා කොමිට් වෙච්ච තරමට අත පිච්චෙනවා. පුළුවන් නම් බලන්න යමක් නොකර සිටීමේ හැකියාව කියන්නේ මොකද්ද කියලා. ඕක තමයි තපස කියන්නේ. ඕක තමයි භ්‍රමචරි කියන්නේ. ඕක තමයි මහානකම කියලා කියන්නේ. สูตรให้ขันขันขันนะคะตัวเป็นකොයි අවස්ථාවේ නෑ ඒ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ බොහොම පැහැදිලි ප්‍රකාශ කරලා තියෙනවා චේතනා බික්කවේ කම්මං වදා චේතනාවක් කියන කර්ම රැස් වෙනවා බුදු සංස්කාර කියන්නේ චේතන කර්ම කර්ම නැත්තම් චේතන නැත්තම් කර්ම නැහැ අපිට ඕනි තරම් තියෙන අවස්ථාවේ චේතනා පහළ නොකරගෙන ඉන්න භාවනා කරන කෙනාට. ඒකයි අපිට තියෙන උත්තරම ලාභය මේ ජීවිත මේ ලෝකෙ තියෙන නිවන. මොනම දෙයකටවත් චේතනා පහළ නොවන යනාදී බලන ඉන්නවා. ඒක ඉතින් හොඳටම පැහැදිලි මමවඬ මමෙක් නෑ ඒක. කරන්නේක් නෑ. හැබැයි කෙරෙන දෙයක් තියෙනවා. ඒකට කියනවා thought without a thinker. ගෝවා කිචිවිල යනවා හිතන්නේක් නෑ. ඉතින් අපි හිතුවේ එහෙම දෙයක් වෙන්න බෑ කියලා. මොකද ඒ නිසා තමයි දෙයයන්න්සේ මාවලා තියෙන උදාහරණ දෙයයන්න්ස නෙමෙයි ලෝකේ හැටි. හිතවිලි වගේක් තියෙනවා හිතවිලි හිතන්නකින් තොරයි. දැකීමක් තියෙනවා දකින්නකින් තොරයි. ඒකයි යෝගාවචරය මේ මැරෙන්න ඉස්සලා අත්දකින්නේ. අත්දකලා පස්සේ තේරෙනවා මේ මේ මේ වැඩපිළිවෙල මම නැති වුණාට හේතුඵල ධර්මයක් අනුව යන එකක් මේකට නිකන් ගිහිල්ලා ඇඟිලි ගහලා මම කරායි මගේ මගේ ආත්මය කියලා කියාගත් ඒ හා සමාන ප්‍රමාණයක් කර්ම රැස් වෙනවා. භාවනා දිගටම යන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. මොනවා ආවත් ඒ විදිහට කියන්න පටන් අරගත්තොත් ඒ තම ආරාධනාවකට ඉඩ තියෙනවා. කවුරුර ඉල්ලීමක් ඇවිල්ලා කෙරුවොත් අපිට මානව මානව අයිතිවාසිකමක් තියෙන නැත්නම් සදාචාරයක් තියෙනවා. ඒ මනසට පුළුවන් යමක් තියෙනවා කරන්න ඕනේ. මේ කල්පනා කර බලන්න මේක ඉනිෂියටිව් එක. ආරම්භය ඇවිල්ලා තියෙන තමන්ගේ නංගේ චේතනාවක් කියලා මතක තියාගන්න. ඒක සංස්කාරයක් කියලා මතක තියාගන්න. මේකට ගෙවන්න වෙනවා. හොඳින් හෝ නරකින් ගෙවන්න වෙනවා. පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර කියනවා සංකල්ප වල ගන්නවා. ඉතින් මේක දිහා අවබෝධය තියෙන මනුස්සයෙක් මේක දෙවැන්නේකට පාවා දෙන්න එපා. කවදාවත් කෙරෙන්නේ. කරන්න බෑ. කෙරුවොත් ඒක හිතරින්නවා. තමන්ම බලන්න ඕනේ මේ යන්නේ කොහෙන්ද මේ drive එක ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ මේ එළවුම මේ කියන මෙහෙවීම කාගෙන්ද කියන එක වලු අඩියෙම ඉන්නේ චේතනාව තමයි. ඒ චේතනාව පිළිබඳ හොඳ ලස්සනට මේ මම කීපතාවක්ම පහුගිය ට්‍රිප් එකේදීත් මතක් කළා. සර්බලධාරී දිව්‍යන් ආංශයන් සේරම කරලා තියෙන දිව්‍යන් ආංශයන් වුණා ඔක්කොම සිද්ධ වෙන්නේ මිනිසෙකුට චේතනාවක් ඇත්තෙත් නැහැ චේතනාවක් වැඩකුත් නැහැ කියලා තමයි ඉස්ලාම කතෝලික සභාව කිව්වේ. දෙයයන් ආංශය සර්බලධාරී සර්වව්‍යාපී හැමදේම කරන්න පුළුවන් කියලා. නමුත් ඔය ඇක්වයිනාස් කියන මේ තරන්තුවරයා කියලා කියනවා නෑ චේතනාවක් විල් එකක් තියෙනවා හැම කෙනෙකුටම තියෙනවා පොඩි ප්‍රමාණයක් 95%ක්ම දෙයන්නාසික තමයි පොඩි ප්‍රමාණයක් තියෙනවා ඒ නිසා උගන්වීමේ වටිනාකමක් තියෙනවා මිනිසෙකුට අධ්‍යාපන දීමේ වටිනාකම ඉතින් මේකෙදී කතෝලික සභාව හරි උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දුන්නා මෙහා ගේන්න හදන චේතනාවක් තියෙනවා කියන අර්ථයෙන් උගන්වීමේ වැඩ නිසා ඒක හොඳයි නමුත් චේතනාවක් තියෙනවා කියපන් දෙයන්නාසිගේ අයිතිවාසිකම් ටිකක් මිනිස්සයා ගත්තා වෙනවා. කතෝලික සභාව කිව්වේ මේක විශ්ලින් කරලා කරලා කරලා අන්තිම ඇක්වයිනාස්තුමාට සාන්තුක වර තත්ත්වේ දීලා විල් එකක් චේතනාවක් තියෙනවා කියලා බාරගත්තා. බාරන අධ්‍යාපනය දුන්නා දුන්නාට පස්සේ ලෝකෙ පුදුම ගමනක් යන්න පටන් ගත්තා මිෂනරි අධ්‍යාපනය. ඉතින් ඒ දවස්වල පේන තුනේ අධ්‍යාපනයේ මිනිස්සු කී කරු වෙනවා ශීලාචාර වෙනවා හැදෙනවයි කිය. දැන් නම් ඒක සම්පූර්ණ අනිත් පැත්ත. ඉගෙන ගත්ත මිනිස්සු විතර පාහරකම් කරන්නේ කවුරක්වත් නැහැ. කරන හරියක් කරන්නේ මිනිස්සු මරන්න ආයුධ හදන. උගත්ත මිනිස්සු අද කරන්නේ. කියන හරියක් කියන්නේ බොරු. කොහොම හරි එක්කෙනෙක්සින කාලේ ඔක්කොම තිබුණේ. පස්සේ මේක ඇනලයිස් කරා බුද්ධ ධර්ම ඉස්සල්ලාම ගියේ ඇමරිකාවේ මේ ජර්මනියට ෂෝෆනා. ෂෝෆනා Will and the World කියලා පොතක් ලිව්වා. will කියන එක මිනිසෙකුට හම්බෙලා තියෙන මේ ස්වච්ඡන්දතාවය කියන එක කොහොමද වැඩ කරන්නේ කියලා මිනිහ අවසාන කියදුනේ හැම will එකක්ම evil කියන. හැම will එකක්ම මේ මිනිසයාට විනාශකාරී කියන. චේතනාව පහල කරා නම් ඒකෙන් මිනිසයා කාදම. කජ්ජනීය සූත්‍රය තමයි. ඒක කියපු ගමන් මුළු යුරෝපා කරේ. මෙහෙම නැත්නම් මුළු ජර්මනියම ශෝපන්නාවට බයින පටන් ගත්තා කාලකණ්ණි ධර්මයක් ඉදිරිපත් කරේ නාස්තික ධර්මයක් ඉදිරිපත් කරේ මෙතෙක්ල් මිනිස්යාගේ විල් එකේ මිනිස්සු න්‍යාය නිෂ්පාදනය කෙරුවා ඉගෙන ගත්තා හැදියාවක් කරා ඔබ පෙන්නලා කියලා තිනවා හැම චේතනාවක්ම පිළිකාවක් කියලා. ශෝපන්නාව ඇත්තටම ෆයිට් කරුවේ නෑ නමුත් ඒත් එක්කම හිටියාගේ ගෝලයා නීචේ උත් ලස්සනට කියලා දුන්නා මුළු බටහිරටම කරන හරියක් කරලා තියෙන අනාගන්න එක තමයි. ඒ දෙන්න පිළිබඳව ශෝකණාව සානීච්චය කියන එකට ඔය චෙකස්ලෝවෙනියන් හාමුදුර කෙනෙක් පොතක් ලියලා තියෙනවා BPS එකේ මේකට කොච්චර ලස්සන බුදුරජාණන්සේගේ මේ කච්චනීය සූත්‍රයේ තියෙන චේතනාවංශය කාදමන බව බටහිරට ඒත්තු ගන්නවා කියලා අපත් නමුත් ඒ දෙන්නටම තාම දාලා තියෙන්නේ නාස්තිකවාදියෝ දෙන්නේ කියලා. හැබැයි බටහිර මේ මේ චින්තනේ වෙනස් කරා මේ දෙන්න. ඉතින් අපි චිතානිනෝ අපේ චේතනාවෙන් අපි හොඳ කරන්නේ කියලා. ඔය චේතනාව කියන්නේ කැත එකක් කියලා හිතන්න. කොත්තනක හරි චේතනාවක් ආවනම් ඒක කජ්ජනීයයි කාදමන සුළුයි. අපිට පුළුවන්කමක් තියෙනවා මිනිස්සු වශයෙන් දැනගෙන චේතනා පාලන කර ඉන්න බැරි තරමට අපි හිර වෙලා තියෙන්නේ අපි කොටු වෙලා තියෙන්නේ උපරිම සීලය උපරිම සමාධි උපරිම ප්‍රඥාවට ගිහිල්ලා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. අන්නේ චිත්තක්ෂණයක් එනකොට තේරෙන්නේ නිවන කියන්නේ මෙන්න මේකට කියලා. මෙන්න මෙහෙම එකක් තමයි නිවන කියන්නේ. මොන්නම හරි චේතනාවක් තියනවනම් එහෙනම් ඉතින් මන්දි වෙරන්න වෙනවා. එහෙනම් කොමිට් එහෙනම් අපි අහුවෙලා ඉන්නවා. චේතන හොඳ වේවා නරක වේවා චේතනාව කියන්නේම කාදමන ධර්මයක් කියලා බාරගත්තොත් මේක තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ එකම ආගමේ වුණත් විපස්සනායි පමණයි. මොකද සීලය රකින්න බෑ චේතන නැතුව, සමාධි භාවනා කරන්න බෑ චේතන නැතුව, විපස්සනාව පටන් ගන්න බෑ චේතනාව. නමුත් විපස්සනා ඉවර වෙන්නේ චේතනාවේ තියෙන ආධිනව දැකීමෙන්, එහෙම නැත්නම් කජ්ජනීය ස්වરૂපේ දැකීම. ඒක නිවනේ නිවීම දේශනා කරනකොට මට හොඳටම තේරෙනවා ඒ ස්වාමීන් වහන්සේ කොච්චර අපහසුතාවකටපත් වුණාද කියලා. මේක එලි කිරීමේ. චේතනාව කියලා කියන්නේ වසක් විසක්කේ මිනිස්සු දැනගෙන පීයෙන් අනගෙන ඉලක්ක මේක කරන්නේ ඉල්ලගෙන කරන කෑමක් කන්නේ කියලා. ඒ නිසා මුල් පොත් මුද්‍රණය කිරීමේදී තාමත්ම අපහසුකටපත් වුණා නොකර ඉන්න. මං කෝසානලා කරමු කැමැති නම් මිනිසු ගනි. නැත්තම් මිසු කරයි. අමාරුවෙන් තමයි 22 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 22 වෙනි දේශනාවේ ඉඳලා 33ට යනකම් මම කවදාකවත් ටයිප් රයිටර් පාවිච්චි කරලා නැහැ. මම සිංහල අකුරෙන් සම්පූර්ණ ගහලා දුන්න පොත මට තිබුණ මේක කොහොමද එලි කරගන්න ඕනේ කියන අදහස. ඊට පස්සේ ධම්මසුනේත් ආයෙ සුතුන් ඉතුරු ටික කරා. ඊට ඉස්සෙල්ලා ඔය කවුද අපේ සුදස්සනද කවුද කියලා මට මතක නැහැ. ආමුකුත් කැවිලා ලියලා දුන්නා. ඊට පස්සේ තමයි ඥානන්ද සාංශය නිවනේ නිමෙලි දක්වලා තියෙන්නේ. හොඳට විවේකීව කියවලා බලන්න. නිවෙනින් කියීම කියුවනම් භාවනා හොඳට භාවනා කරන කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා අපිට තියෙන්නේ ඩිනයි කරන එක විතරයි අපිට තියෙන්නේ ඩිස්ක්ලේම් කරන එක විතරයි අපිට තියෙන්නේ විඩ්‍රෝ කරන එක විතරයි පුළුවන් නම් කරන්න ඉදිරියට බැලලා කෙරුවොත් සම්බවවස කරන නෙවෙයි කෙරේ සාමාන්‍යයෙන් යම් දෙයකට මොකක් හරි කරන්න කවුරු ආරාධනා කරලා ඒ නැති බාර දෙන්න ඕන චේතනාව චේතනාව නැතුනේ ඒක චේතනාවක් තියෙනවා දන්නවා ඒ තව කෙනෙක්ගේ ඒ මොන හරි කිව්වොත් කියනවා මට බය. පුළුවන් හරිය මං කරුවා මේකට මුල ආවේ මෙයා මට ආරාධනා කරා. චේතනාව තොර වෙන්න බෑ. චෝදනාවක් තියනවා දන්නවා. මේ චෝදනාව මේ චේතනාවේ මූල ආරම්භය මම නෙවෙයි. මේ ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ මනුස්සයා කිව්වොත් ඔයාගේ ආරාධනාව හරි කමන්නේ නැතර කරන කියලා අපිට නතර වෙන්න පුළුවන්. ඒකේ හොඳ ප්‍රතිඵල හම්බෙලා තියෙනවා නම් කියන්න ඕනේ නෑ. මේ ගියා නෙවෙයි ග්‍රහය අරගෙන ගියේ. මෙයා කියපු නිසා කෙරුවේ හොඳ නම් එයාට ස්තුති කරන්න අර කලන් එයාට ස්තුති කරන්න මට උනේ ඉල්ලපු දේ කරුව විතරයි මම. ඒ මම නිකන් මේ යන්ත්‍රයක් විතරයි. ඒ පටන් ගන්න එක නයි හොඳ නරක එයාලගේ තිබිච්චාවයි. ඒක නිසා අපි රාජකාරී කරන්නේ රජුරු අපිට කියනවා. අපිට පඩියක් කියනවා අපි රාජකාරී කරනවා. රාජකාරී නම් අපිට නෑ. ඒක රජුරුවා. ඒ නිසා ලෝකයේ දුර්සලකම් තියෙනවා අඩුපාඩුකම් තියෙන නිසා මිනිස්සු ඇවිල්ලාමක් ඉල්ලනවා නම් කතාකත් එපා පස්සට යන්න. ඒක කරන්නේ මානව දයාවෙන් කරන්න අනුකම්පාවෙන් කරන්න හොඳට මතක තියාගෙන ඉන්න මේක වෙස්ටඩ් ඉන්ටරෙස්ට් නෙවෙයි කියලා. ඒක තමයි පොයිසනස් දෙය. ඒක සිග්ම මෙයා තමයි ලස්සනට පෙන්ලා දුන්නේ ඔය මේ බර්ටන් රසල් මානවයා විසින් තව මානවයක් කෙනෙකුට මේ මවාගත්ත කැමැත්තකින් කරන්න හදනවා කියන එක විතර වසක් නිරෝකේ නැහැ. වෙස්ටර්න් ඉන්ටරස් එක ලස්සනම ඉංග්‍රීසි වචනය සිංහලේ තියෙනවා නම් කියන දේ කිඹුල් කඳුළු කියන. අනුගුණිය මේ අනුකම්පාවක් ඇති කරගන්න. අනුකම්පාව නෙවෙයි තියෙන තමන්ගේ මාන්නයක් මේ බුබ්බට්ටක්. කිසිම තැනක මොනම දෙයක් කරන්න බෑ. මේ මාන්නෙට පෝෂණය ලැබෙන්නේ නැති දෙයක් කෙරෙන්නේ නැහැ. එතකොටම දැනගන්න මේ තුච්ච පහත් ආසාවෙන් තමයි මේ චේතනා පහළ වෙන්නේ මම ආයෙ නෙමෙයි තන්නමන් ටිකින් අපි තුනෙන්ම ගන්නවා මම ආයෙනේ කියන්නේ. ඒක දකින්නවනම් කෙරුවට කමන්නේ නැහැ මං කියන්නේ. හරි රසයි. එතකොට අපි කොහෙන්ද මොටිවේෂන් එක එන්නේ කියලා අල්ලන්න පුළුවන්. එතකොට තියෙනවා මේක කොච්චර වංචනිකද කියලා. කොච්චර මේ මේ සුදු පාට ගාලා තියෙන. කොච්චර කැමොෆ්ලාජ් කරලා තියෙන නැත්නම් කොච්චර අපි කණ්ඩ ඕනෙච්චාම කබරගොය තලගොය කරගන්න හැටි. ඒ කට්ටියට තමයි කල්යාණ මිත්‍රෝ කියන්නේ. අපි එක එකන එක එකන ඉදෝන අනිත් කෙනා දකින්නට වැඩිට උදව් දීලා කියන්නේ ඔය ඔය ඇඳලා ඉන්නේ. ඔබේ අඳුරයක් පාන. ඔබේ අඟ උස්සන්න හදන්නේ කියලා කියන්න පුළුවන්කම තියෙන නැත්නම් මොකටේ අපේ අපේ මේ ඇසුරෙන් ඇති වැඩි. කසම්චාන්ති ආරෝචනanse කියන කල්යාණ මිත්‍යා කියලා කියන කණ්ණාඩිය අපි ප්‍රතිලිම්බේ වැටෙන්න ඕනේ කණ්ණාඩිය ඒ කල්යාණ මිත්‍යාගේ මූණේ. මේ ක්‍රියාවල එතකොට ටික කාලයක් යනකොට රන කනකොට දන්නවා නමුත් රාත්තල් මෙච්චර කන බඩේ කියලා දන්නවඩු ගන්න. මඩ තමයි කන්නේ. කොහොමදක් කන්නේ මඩමයි. දැන් රාත්‍රි බඩේ කියන රාත්තල් ගන්න දැනගන්න පුළුවන්. පරිණිසල ඒක වෙන්න ඕනේ අපිට නැත්තම් පුදුමාකාර කැමනක් ගන්න. සාමිනාසකෝ සාසනය කරනවා කියලා තමයි. සාසන භාෂාවෙන් අපිට කටයුතු කරන්නේ. ඒක වගේ ඇංගානේ. ඒ කියන්නේ මේ කියන්නේ අපි ඒත් ලස්සන වචනයක් අපිට දෙන තියෙන වතක් කරන්නේ. වත හිල් කරගන්න. මස් මස් ඒක තේරෙන්නේ නැහැ අපිට දැන්. මම අර සමාජයේ තුලදී විහත්කම දෙකක් හැංගුණු ස්වභාවයෙන් තමයි ඉන්න වෙන්නේ හැමදේම කරන්නේ ආරාධනාව දෙනවා. මේ අවස්ථාවේ දුන්න තමයි ආරාධනාව තියෙනවා නම් බෙදා ගන්න පුළුවන් ආරාධනා කරන එකකටත් වගකීමක් කරන තමන්ටත් වගකීමක් කරන. මම එකයි ලොකු සංචාර කියපු වචනේ දා කිව්වේ මට මම පොත බැලුණා කටපාඩමින් කියන මට මතක නැහැ. ගමේ සංඝයාගේ අරණි සංඝයාගේ කිසි වෙනසක් නැහැ. ඇත්තටම ගමේ සංඝයා වහන්සේලා සෑහෙන බරාදී. අර අරණ්‍ය වාසී සංඝයාන්සලාගේ යම්කිසි මේ ඒ ලස්සන වචනය බුදුන් පාවිච්චි කළ ලොකු සංසේ පාවිච්චි කළ තියෙනවා සාන්ත ගතියක් තියෙනවා. ඒ නිසා මිනිස්සු හරි කැමැති අරණ්‍ය සංඝයාට දාන දෙන්නේ. සාන්ත ගතියක් නැත්නම් උන්දාගේ වැඩක්ම නැහැ කියලා දීලා තියෙනවා. අර දෙකම එකයි. මොකක්වත් වෙනසක් නැහැ. මේ නිසා ගිහියත්ෝ මේ අරණ්‍ය වාසී විවේකීන සංඝයාට දාන දෙන්න ගිහිල්ලා කතා කිරීමට යෑමෙන් වෙන්නේ දෙපැත්තම පිළිහෙන. ගමිනේ සංඝයාත් ඊර්ෂ්‍යා කරනවා. නිසා ගියෝ දැනගෙන කටයුතු කරන්න ඕන ඕනට වැඩි ආරාධනා කරන්න දෙන්න ඕන. කියලා නිකන් ගියන්ට ඉංගියක් කරලා දෙන හැබැයි ප්‍රශ්න තියෙන්නේ සංඝයාතේ ප්‍රශ්න තියෙන සංඝයමයි ඒක කෝ පාලනය කරගන්න තියෙන්නේ. ඒක නිසා හොඳටම ලස්සන වචන තමයි අපිට දවස් දිනචරියාවක් දීලා තියෙනවා වතක් දීලා තියෙනවා. ඒ වත කරන්නේ බුදුන් කියපු හින්දා. බුදුජානනාංශය කියලා තියෙන්නේ මං වෙනුවෙන් කරන දේ තමයි සංඝයාට කරන දේ. යෝ මං අනුශාසේ යෝ යෝගිලාණං උපට්ඨේය සෝ මං උපට්ඨේ මේ බැලියෙන් කොට උපස්ථාන කරනවා කියන්නේ මට කරන උපස්ථාන ඒක බුදුරජාණන්සේ අදිෂ්ඨාන ශක්තියකින් තියෙන නිසා අපි ඉන්නේ එහාට යන්න එපා ඔයලා බැලලා උදව් කරන්න යන්න බෑ ඒකට ඒක නිකන් ඊළඟට කරනවා අපි ළඟට ඇච්චි වෙන්න ආරාධනා එනවා ඒ ඒ දේ කරලා බෑ ඒ ටික කරනකොට අපි කියන මේ මේ ශාසන වතක් කරන්නේ අපි මේ කරන්නේ අවුරුදු 2500ක් පරගෙන ආපු දෙයක් මගේ කිසිම අලුත් දෙයක් නැහැ. ඒකෝන අපි ළඟ නැහැ. කැපිපේන ගතියකුත් නැහැ. ජනමාධ්‍යෙන් ඇවිල්ලා අපිව ආරෝපණය කරන්නේ නැහැ. මොකද අපි මේ කරන්නේ වත. ජීවිත කරන්න අවුරුදු 20ක් යනවා. තෙරුණාසනමක් මහතෙරුණාසනමක් වුණාට පස්සේ තමයි තේරුම් අරගන්නේ මොකද්ද මේ කරන්නේ කියලා. නවක කාලේ තේර කාලේ කරන්න තියෙන්නේ මහතෙරුණාංශ කියන දේ කොහොමද? සලුට් එක ගාව yes sir කිව්ව කරා. මහතරුණන් තුනට පස්ස තමයි කෙනෙකුට කියන්නේ මේක කරපන් මේක කරන ඒ වුණත් කියන්නේ ඉතාමත්ම පරිස්සමෙන් නොමග යවන්න තියෙන විදිහට මේ වැඩ වගේක් තියෙනවා මේ ටික කෙරෙන්න ඕනේ කියලා බොහොම බයපක්ෂව කියනවා. එහෙම නැතුව ගියොත් මහානුයි කියලා වෙනසක් නෑ අර ගිය වගේම අනාගාමිකෝකෙතත් අනා ගැනීම දැන් වෙලා තියෙනෙත් ඒකනේ. අනාගාමී වෙන්න කියලා ඉන්නේ කරන්නේ අනාගන්න එක තමයි. ඉතාමත්ම අමාරු මේක කඹේ ඇවිදින ගමනක් තියෙන. මේක නිකන් පීඩාරයක් උඩ යන ගමනක් තියෙන. කිසිසේත්ම සංසාරේ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. විශේෂයෙන්ම මේ චේතනාවේ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. අපි දාස භාවයටපත් කරගන්නවා, වාල් භාවයටපත් කරගන්නවා, කාදමනවා. කජ්ජනීයම්. කාදමන ධර්මයක්. ඒක තේරුම් ගන්න ගන්න සංවේග උපදිනවා. අපි මෙතෙක් සංසාරේ මොනවද මේ දැන නොදැන අතගාලා තියෙන්නේ කොහොමද මෙතෙන්වත් ආවේ මේ මේ මේ විදිහට විවේකයක් හම්බුනේ කොහොමද? ඊට පස්සේ ආයෙත් එපා ඒ පොඩි කාලේ අත ගහපු දේවල් අත ගන්න. කක්කා. ස්වාමීන් වහන්සේ දැන් චේතනා කායවත් මම විශාල දානයක් දෙනවා. මම මම හරි හරි හරි නෑ වචන නැතුව දාන්න බෑ. ශිරෝමත් හිතනවා නම් එයත් ඒක බතක් කරන්න කියලා. ඒ කියන්නේ සාසනය වෙනුනේ මේ ධර්මය අහන්නේ ඉන්න මිනිස්සු වෙනුනේ. එයා මහන්සි වෙනවා. එයාගේ කිසිම මේවත්කට නෙමෙයි. ඔව් බලාපොරොත්තුවකට නෙමෙයි. එයාගේ ගේම් එකකට නෙමෙයි. එහෙමත් මත කියනවා. ඒකට ඇසියුම් කියන වචනේ පාවිච්චි කරන්නේ. You assume yourself. It is my duty. එනිවන් එතකොට කෙනෙක් තව කෙනෙක් මරන්නේ ඒ වගේ ඇසියුම් කළා තමයි. දැන් ජනාධිපති මරන්න කෙනඩි මරන්න ගත්ත තීන්දුවත් ඒ මනුස්සයා කිව්ව මේ යන පාර හරි නෑ කවුරුත් කතා කරන්නේ මම දෙනවා. මේකේ නෑ කරේ චේතනාව කියනකොට සංස්කාරන හොඳ නරක ભેදයක් නෑ. ගාන්ධිතුමා ගෙරුවේ දවස්වල මුස්ලිම් මිනිස්සු සහ හින්දු මිනිස්සු දෙකොල්ල එකතු කරලා ඉන්දියාව සමස්ත කරන්න එකතු කරා. එවතුකම මේ Hindu මිනිස්සු දැනගත්තා මුස්ලිම් කණිකෝ ආක්‍රමිකයි. මේ නිසා මේ ගාන්ධි දින chance එකකින් ඉස්සරහට ඉන්දියාව යනවා මුස්ලිම් වෙනවා. Hindu මිනිස්සු කියලා තිබ්බා. එයා ගත්තේ සෙල්සියස් හියුමින් එක. මේක Hindu බුද්ධ Hindu ඉන්දියාවක්. ඒකෙදි මේ මංචකෝද කැනඩි කිරුවෙත් ඔය දෙන්න. ඉතින් එතකොටත් ඒකත් මේ වගේම එකක්. vested interest. ඉතින් ස්වාමීන් වහන්සේ අවසරයි ඇල්ට්‍රිසම් කියන වචනේ කොහොමද පාවිච්චි කරන්නේ? ඈ? ඇල්ට්‍රිසම් නෑ නෑ ඇල්ට්‍රිසම් කියන තමයි කවුරුට ඇවිල්ලා ඉල්ලුවට පස්සේ බොක්කෙම කරන්නේ. ඒක නෑ ඒ කියන්නේ මගේ චේතනාවක්වත් මම මමයා නෙවෙයි වැඩ කළා තියෙන්නේ. මයින් ඉල්ලීමක් කළා තියෙනවා මගේ මේ මේ දෙලේ දෙන්න ඕන කියලා එතකොට නම් අන්රිසර්වඩ් කරා. නෑ බෑ කියන්නේ පය වෙනවා. මටත් හිතනවා. ගිය සැරේ මම මේ සිංග මේ ගිය වෙලාවේදී කොහෙද මේ නිව්සීලන්ත ගිය වෙලාවේදී මගේ යුනිවර්සිටි එකේ යාළුවෙක් ඉන්නවා එයා කිව්වා දලයි ලාමතුමා එනවා බලන්න යන්න කැමතියි. ආ දවස් තුනක ටිකට් එකක් අරන් දුනා. පැය දෙකක ටිකට් එකක් අරන් දුනා. දෙකම ඇත්තටම සෑහෙන අමාරු ගාණක් කියලා වෙන්නත් ගන්න. ඉතින් මම කිව්වා දවස් තුන බෑ පැය යන්න කියලා. මොකද මම දැකලා නැති නිසා. අපි බෞද්ධ භික්ෂුවක් නේ මොනවා වුණත් කියලා. ඇත්තටම ගියේ අපේ මේ ඕක්ලන්ඩ් වල විශාල ශාලාවක ඉතින් දලයිලාම තෝරන ගානක් නැහැ මොකද්ද මාතෘකාව මොකක්වත් මතක නැහැ. ඔය නිකන් කතා කරගෙන ඉන්නේ බොහොම සරල මේක. ඊට පස්සේ කිව්වා මේ කියන්නේ මිනිස්යාව ටෙස්ට් කරන හැටි. දැන් මේ දලයිලාමවලුන්ගේ ඔබතුමා 14 වෙනියා දැන් ඔබතුමාට පස්සේ කෙනෙක් නැහැ. මොකද්ද මේකට උත්තරේ කිය? ඇත්ත ඒක කියන්නේ දැන් ඔය ටිබෙට් රටේ තියෙන සිටුේෂන් එකේ මෙයා තමයි ජනප්‍රියම දලයිලාම මුළු ලෝකෙම නායක වෙලා. ලා කියන්නේ බෞද්ධ විතරක් නෙමෙයි. ලෝකනායකත්වයට සාසුදු. නමුත් එයාට මේ දෙවන්නේක් නැහැ. දයාවගේ තුනා කියන ගණන් ගත්තේ නැහැ. ප්‍රශ්නේ වෙන වෙන සීරියස් මේ කට්ටිය අහන ප්‍රශ්න. ඔක්කොම ප්‍රශ්න එකයි දෙකයි තෝරාගත්තේ. එයා කතා කළේ අපේ මේක ඇති කෙරුවේ මේ දලයිලාම සීරීස් එක මෙන්න මේ પરමාර්ථය ඇතුව. ඉතින් ඇත්තටම බලනකොට මම දැන් මේ ජනයි දලයිලාමගේ ජනප්‍රියම කෙනා කියලා නම් ඔකට කියයි. මමත් කියනවා. හැබැයි මම හොඳ මේක හද නැත්තේ කියන්න කියන්න බෑ. නරකෙක් නම් වෙන්නත් පුළුවන්. ඉතින් මේ පටන් ගත්ත වැඩේ ජනප්‍රියකම දලලම ඉවර වෙන එක හොඳයිනේ. ප්‍රශ්නේ නැහැ ඉතින් යන්න පුළුවන් ඉහළම තැන්න කියලා නැතර ඉවරයි. ඉතින් මිනිස්සු ඒක ගණන් ගන්න කියනවා. ඒ උනාට ඉතින් මං තව අවුරුදු 20ක් විතර යනකම් මැරෙන්න ගන්නෑ බය වෙන්න එපා. ওই කාලෙත් වෙන්න තියෙන දෙයක් වෙයි කියලා. මොකද ලෝකයා දන්නවා ජලයන් තුමා දැන් ඉන්නේ අර උහිල වට්ටම කියලා දැන් ඉතින් වැටෙන තැන තමයි ඊගාවට තියෙන්නේ. ඒක තමයි මේ ඉඟි කරලා කියන්නේ. කොහොයාට ඔයාගේ බස්සර කෙනෙක් ඇත්තේ නැහැ. මොකද ටිබෙට් රටට වෙන්නේ ඔබතුමාගේ මොකද්ද මේකට තියෙන උත්තරය ඉතින් කියනවා අපි අනාත්ම ධර්මයක් නම් වැඩ කරන්නේ අනිත්‍ය ධර්මයක් නම් වැඩ කරන්නේ දුක්ඛ ධර්මයක් නම් වැඩ කරන්නේ ඒක බාරගත්තාම ඉවරයි. ඉතින් කඩුව ගිලින්න යන්න. කඩුව ගිල්ලොත් හැරෙන්න පෙරලෙන. මේක අපි ඇති කරගත්ත ප්‍රෝග්‍රෑම් එකක් නම් අපිට වෙනස් කරන්න පුළුවන් නෙවෙයි වෙනස් කිරීමේ වෙනස්කම් තියාගෙන යනවා. ඕන වෙලාව. ඊට පස්සේ ආය යන්න ඕන යනවා නැත්තම් නිකන් ඒ නිසා මොනම දෙයක්වත් මේ මේමයි must should කියන එක පාවිච්චි කරන්න බෑ. would කියන එක පාවිච්චි කරන්න නිකන්. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. දරුවන් හඳා කරන්නේ බන්දා කියලා. මොකද කරන්නේ? ලේසි නෑ මේ සංස්කාර කියන වචනේ මම කරකොල අතාරන වචනයක්. තේරුම් ගත්තේ නැති නිසායි මේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං ආකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුරප්පුණ. සංස්කාර දැක්කනම් මේක එන චේතනාව දැක්කනම් දෙවන්නේක් නෙවෙයි මේකේ හදන්නේ. අපි කවදාවත් හදන තැන පෙන්නේ හැදුවට පස්සේ තමයි කිය දකින්නේ. ගොරෝසු වෙච්ච ගේ දකින්නේ පමාව නිසායි. දැක්කනම් තන්න තන්න චේතන මට්ටමේ මෙහෙම කරලා දාන්න. මේ පොත්තෙන් කඩන්න. ඒසකොට ඒක පේන්නේ නිකන් මේ නිර්මාණශීලීත්වය කරලා දානවා වගේ, ප්‍රගතිශීලීත්වය කරලා දානවා වගේ, මේ ලෝකානුකම්පාව කරලා දානවා වගේ. නමුත් කොහොම චීන සෙනෙහස දෙන්නේ මොකක්ද තණ්හාවට. ඔය චීන හොජාව සෙනෙහස සිනේ ඕක තමයි තණ්හාව කියන්නේ. අනිත් ප්‍රශ්නේ නෙමෙයි. අනිත් ප්‍රශ්නේ අපිට. <laughs> ඒ ඒ චේතනාව උඩම තමයි අර වෙන කෙනෙක්ට කරන්නේ කියලා කියන කැමති කෙනෙක් ඉන්නවාදී ආනන්දය අර ලන්ඩන් වල ඉන්නවනේ ස්වාමීන් වහන්සේට ගාට ආදරේ කිට්ටු අනිත් අය දායකවල ඉතින් ඒ අය යම් කිසි ඉන්සයිටින් යත්තේ නැහැ කරෑරිය කරෑරිය ඒ දක්ෂක ඒ නයි කටි ඉතින් දක්ෂකම අපි ඒක දැනගන්න ඕනේ අපිටත් ඒ දක්ෂකම පුරුදු කරන්න. පුරුදු වෙන්න ඕනේ. මෙහි මෙහි තියෙන හැම අවුරුද්ද හැමදාම මං ඉන්නම් මෙහි මේක ලෝකේ කැලලක්. මේක දිව්‍ය ලෝකයක්වත් මොනවාක්වත් නෙවෙයි. මෙහි ඉඳලා ගිය කට්ටිය නෙමෙයි අපෝ එන එක මොකෝ වැරද්දක් නැහැ. මට නම් කියන්නේ මට නිකන් මේ මම ඉතින් මෙන්න ටිකක් හිතා ගන්න ඉතින් ඒක උපරිම ප්‍රයෝජනෙට ගිහිලි වෙලා මතක් කරලා කියන්නේ දැන් අපිට තම්බි කන්ද ගාවට යන්න ඕනේ. කන්ද තම්බි ගාවට ඇවිල්ලා තියෙනවා. එච්චර. ඒ මං කියන්නේ ඒක ප්‍රොමෝට් කරන්නේ තර්කෙමුත් තියෙන නෑස්තියක්. මෙහෙමත් කියනවා යන්න තරමට හොඳයි උභාන් සෞඛ්‍යයට හොඳ නෑ මේ ආරසාවට හොඳ නෑ ඒක නෙවෙයි කාරණාව ඒ කෝකෝ වුණත් දැන් අපිට කියන්න හේතුවක් තියෙනවා එන ඩායකොත් කැමති ඇති මෙහි ඉන්නවනම් මොකද මේ ඇතිවිච්ච සංඥා ඇති වෙනවට කැමති. අපි අපි කරපු ප්‍රයත්න නිසා අපි කවුරුත් තේරුම් ගන්නගත්ත යමක් කළ හැකි බව. ඊට පස්සේ ඒක පිටෝ කරලා පිටින් වහලා තිබ්බට ඉතින් අපේ මේ අඬු කැටිලක්වත් හොට කොට විල්ලක්වත් නෙවෙයි අපේ විනිශ්චය. අකාලේ පිටි වහන. අකාලේ අපි දන්නේ අපි දන්නේ මේ කරපු වැඩේ වැරද්දක්ද කරන වැඩේ වැරද්දක්ද කියන කවුද දන්නේ ධර්මතාව යනවා. ධර්මතාව යනවා. අපි ඒක නිසා නිකන් පැට්‍රෝ පුච්චන්න ඕනේ නැහැ. මෙතෙක් කෙරුවා හරි දැන් ඉතින් දැන් කී 10ම හර වෙලා. අය 25යි. ඒක ඒක දිගට දිගට පටලව පටලව පටලව පටලව ඒ හැර දෙන පොඩි සිනේහය හොඳටම ඇති තෘෂ්ණාව ඇති කරා. චේතනා චේතනාම් බිකවේ කම්මවදා. ඉතින් මේකේ අපි අර කුසල අකුසල කියලා නම් දෙකක් දාගෙන කුසල චේතන අකුසල චේතන කියන පොදුවේ බබයි බේසමයි දෙකම විසිකරලා දාන්න තියෙන එකක්. බබා කියන්නේ බේසම තියා බේදියාගේ බබා කියන්නේ බේසම විසිකරන එකක් නෙවෙයි. විපස්සනාකාරීද මං කියන්නේ දන් දෙන කට්ටියට සිල් රකින්න කට්ටියට සමත කරන කට්ටියට බබා තියා අතර කමක්. විපස්සනා කරනවා කියලා කියන්නේ මෙයින් ඉවරයි. මේ අන්තිම බස් එක ඒකට යනකොට ඉතින් ටිකක් අමාරුයි. ඒ කියන්නේ මම දුන්නා ලයිට් කවිලල මම මරණ හැටි පෙන්වන්නම් කියනකොට ඒක වීරත්වයේ තිබුණට ඇල්ලේපොළ කුමාරයාමිට කොහොම හිතෙන්නේ නැද්ද? ලෝකණ්ඩට මොනව හිතෙන්නේ නැද්ද? ලේසි නෑ වැඩි. කැපකිරීමක් තියෙනවා. සෑහෙන කැපකිරීමක් තියෙනවා. මොකද කියන්නේ සංස්කාර සමතයක් කරනවාද? නැත්නම් කතාව සමතයක් කරනවාද? සංස්කාර සත්‍යය. මේක මේ මානවයාට විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. මේක දිගටම ප්‍රශ්නට මුහුණ දාගෙන ඉන්න එක තමයි කරන්නේ. අවදීන් සවදාන ශරීරයෙන් ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ අදහසින් අපි ඉතින් මේ දවසේ වැඩ කරතු නිමයි කියලා හිතලා වෙන ප්‍රශ්න නැහැ කියලා ඇසියුම් කරලා දෙවියන්ට ඥාතියින්ද ඒ වගේම පේන පේන කාටත් පින් පමුණුවල අපේ ප්‍රාර්ථනාව සීපත් කරන සබ්බ සංකාර සමතේ ඇති වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරන දවසේ කටයුතු නිම කරමු. ittavata jangammehi sambetam punya sampadam sabbi divanamodantu sabba sampatti siddhya ittavata jangammehi sambetam punya sampadam sabbi bhuta sabba sampatti siddhya එත්තා චම්මේහි සම්පතං කුමු සම්පතං සබ්බේ සත්තානුමෝරන්තු සබ්බ සම්පත්තිසි ආකාසත්තා ච බුම්මඨා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආ සත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා